නමුත් ඒකෙම හේවණල්ලක් හිතේ තියෙනවා අපේ අපේ හැදියාව හැටියට, සංස්කෘතිය හැටියට, අපේ රුචි අසුකම් හැටියට හිතේ තියෙනවා මිනුම් දණ්ඩක් මේක සැපයි මේක දුකයි කියලා. ඒ මිනුම් දණ්ඩ අර කායික රූප සද්ද කන්දරස වලට සම්බන්ධ වුණාට ඒක හේව නැල්ලනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ.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 එතකොට අපි අර වීතිකම කෙලෙස් දුරුවක් කරනවා. ඊට පස්සේ ඒ යෝගාවචරයා <clears throat> සමත යෝගාවචරයා ඊ ගාවට තියෙන වීතික්කම පරිවෘත්තාන කෙලෙස් නැති කිරීම සඳහා වෙනමම ජවනිකාවක් වෙනමම පරිච්ඡේදයක් ගත කරනවා. ඒ සඳහා සමත භාවනා ක්‍රම පාවිච්චි කරනවා. මේ සඳහා සමත නිමිති අනුව 40ක් සම 40 කර්මස්ථාන අපේ ථේරවාදයේ හඳුනාගෙන තියෙනවා.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 අන්නේ ධානයකට ගිහිල්ලා කැමැතිනම් ඒ චතුත් අධ්‍යානේ පාදක කරගෙන අරූප අධ්‍යාන දක්වම දිනු කරලා 1 2 3 4 5 6 7 8 කියලා රූපාවචර වශයෙන් ධ්‍යාන හතරයි අරූපාවචර වශයෙන් ධ්‍යාන හතරයි ඒ ධ්‍යාන හතරෙන් නැගිටලා ඊට පස්සේ ධ්‍යානාංග හෝ එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන හරහා ධානයට ගියේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතු කියන රූප කර්මස්ථානයක් හෝ අරගෙන නාමද කර්මස්ථානික හෝ රූප කර්මස්ථානික විපස්සනාට හැරෙනවා.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 එකකින් එක ප්‍රතිස්ථාපනය කරනවා. කෙරුවට පස්සේ යම් වෙලාවකට යෝගාවචරයට පේන තෙක්මානි නීවරණ නැති ධානාංග පහෙන් හිත පිරිච්ච අරසාවෙච්ච තැනකට වැද ගන්න පුළුවන් නම් බැස ගන්න පුළුවන් නම් නිමග්න වෙන්න පුළුවන් නම් ඒ වැද ගැනීමට ඒ වැද ගැනීමට ඒ නිමග්න වීමට අර්පණා කියන වචනේ පාවිච්චි කරනවා.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 ඒ වගේම සුඛය පවතින තාක්කල් දෙගිඩියාව හිතේ නැති වෙලා. ඒකාග්‍රතාවයේ පවතින තාක්කල් කාමරාගේ නැති වෙනවා. ඉතින් යෝගාචරයේ අර විතක්ක ਵਿਚාර පීචු සුඛ ඒකාග්‍රතාව කියන ධානා පහෙන් ආඩ්‍ය වෙලා එව්වට නිවර්ණයින් කිරීමේ කටයුත්ත බාර දීලා ඒ ආරක්ෂක වළල් ඇතුලේ ගත කරන එකට අපි කියනවා ප්‍රථම ධානය ඒ ප්‍රථම ධානයට යනකොට තාම අර නිමිත්ත පිළිබඳ සේයාව තියෙනවා.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 ඉතින් ආනාපානේ හරහා ධ්‍යානෝට යන්න පුළුවන් ආනාපානේ හරහා විපස්සනාට යන්න පුළුවන්. එතකොට අපි මේ ධ්‍යාන කතාවේදී අද ඉන්නේ ධ්‍යානකට ගියාම ආනාපාන ප්‍රථම ධ්‍යානට ගියාම තාමත් අවශ්‍ය නම් යෝගාවචරයට මෙනෙහි කිරීමේ හා සමාන ලේස මාත්‍රයක් පළවෙනි ධ්‍යානෙදිත් හම්බ ඒක වෙන්නේ අර යන්තමට අයින් කරපු නීවරණ ධර්ම මේ මේ වැටෙන් එළියට තල්ලු කරුවාට වැටලක ඉන්නවා. එහෙම නැත්නම් දෙන් ගෙදරින් එළියට تعلق කර දොර වැහුවට දොරකට කාපේ ඉන්නවා. ඒව ඇතුළට එනවා. වරින් වර වරින් වර ධානය දුර්වල වෙනකොට ඇතුළට එනකොටම නැවතත් මූල කර්මත්තන් හිත තිබ්බ ගමන් අර ආය දුරවන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ නිසා සාමාන්‍යයෙන් ප්‍රථම ධානය ගත්තා. ඒ පළවෙනි ධාන හතරෙදීම ලාමක ධානයක්, මධ්‍යස්ථ ධානයක්, උත්කෘෂ්ඨ ධානයක් කියලා ධාන තුනක් කතා කරනවා. ඒ නිසා ලාමක ධානයේ දිනු කරගත්ත කෙනෙක් මේ ලෝකේ අවසාන දක්වාම ජීවත් වුණොත් මැරලා ගිහිල්ලා භක්ම පාරිසජ්ජයේ තමයි උපදින්නේ. පළවෙනි ධානයේ මධ්‍යස්ත මට්ටමට දිනු කරපේ කෙනෙක් උපදිනවා භක්ම පූර්වහිතේ උපදිනවා.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 එතකොට මේ යෝගාවචරය අර අරමුණ යන්තම් පිළිමදිනකොටම අර අර මතුවෙච්ච නීවරණ දුර වෙන නිසා ප්‍රථම ධානයේදී ඒ විතක්ක පවතිනවා. ඒ වගේම ਵਿචාරේ පවතිනවයි කියලා කියන්නේ ප්‍රථම ධානයේදීම ඒ අරමුණට හිත මෙහෙවන මෙහෙවන ගානේ නැත්නම් ආස්වාද ප්‍රසවාද හිත මෙහෙවන මෙහෙවන ගානේ විචාර බුද්ධියට අහු වෙන මේ යන්නේ හිත ආස්වාසයේද ප්‍රසවාසයේද කියලා වෙන්කුණ හඳුනා ගැනීමක් තියෙනවා.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 හොඳට තව දියුණු වෙනකොට ආස්වාසයේ මුලද මැදද අගද ප්‍රස්වාසයේ මුලද මගද කියන එක මේ ਵਿਚාරයේ තියෙනවා. ඒ වගේම ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව දිගට දිගට යනකොට විවිධ ක්‍රම වලින් විපස්සනා යෝගාවචරත් හම්බ වෙනවා සමථ යෝගාවචරත් හම්බ වෙනවා සමථ යෝගාවචරත් හම්බ වෙන එක සුද්ධව හම්බ වෙනවා ධානයක් ඇතුලේ ඉඳලා හම්බ වෙන මේ දේවල් හොඳට සුද්ධව පින්වෙන් වශයෙන් ලැබෙනවා විපස්සනා යෝගාවචරත් හම්බ වෙනවා කලවමේ තියෙන ඒක නිසා එතන එතන උපයන්න ඕනේ එතන එතන එන එන ගානේ උපයන්න ඕනේ නිසා හොඳ එලෙබසිටි ගතියක් එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතවලා තියෙන ටාගට් ලෑල්ලකට එල්ලකට වෙඩි තියනා වගේ තමයි සමතේ ලෑල්ල දඟලන්න එක තැනක තියෙන්නේ.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 ඒක හරියට කියනවා නම් දැන් කාලේ තියෙන ඔය අලුත් වාහන එන්ජින් එක ස්ටාර්ට් කරුවට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකක් වටනවා මිසක් අර ඉස්සර වාහන වගේ දෙදරන්නේ වාහනේ. තරතර දරදර දරදර දත්තර කාලා ගහනවනේ ඉස්සර බොයිස් මයින්ඩ් එකක් හරි බොස් එකට නැගහන.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 තියෙනවා නම් ගහන්න එපා. යහුවොත් ෆ්ලයි වීල් එකට ගිහිල්ලා වදින්නේ දුවන ෆ්ලයි වීල් එකට එන්ජින් එක පිච්චෙන්නේ මේ ස්ටාර්ට් අප් එකක පිච්චෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා දැන් එන්ජින් එක දුවන එකක්ද නැද්ද කියන එක දෙදරිමේ මයිරස්මයිටරේ පුරුදු වෙච්ච කෙනෙක් අලුත් වාහනයකට නැග්ගොත් මං වගේ මිනිහෙ ගහන්න ඉඩ තියෙනවා.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 මොකද ගොඩාක් ඇසුරු කරලා ගා කාරණාවට ගෙනියලා එල්ල කෙරුවොත් විතරක් මේ ආය කාරණාවක් මතු කළ දෙන්න බුණා නැත්නම් හරි අමාරුයි. නිසා යෝගාවචර සමහරලාට ඒකෙදි එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හොඳට නැලවිලි කවි කියලා බබා නිදාගත්තට පස්සේ නැලවිලි කවි නතර කරන වෙලාවට බබාට තට්ටු කරලා අහන්න ඉඩ දෙනවා එයා නිදිද කියලා.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 ආ මේක ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මෙනෙහි කිරීමකින් තොරව ආනාපාන කීකරු කර ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමේ යුක්තව කරන ආනාපාන කීකරු කිරීමට වැඩිය සුවදායකයි. වැඩි දැන් වෙලා. අන්න එතකොට ඒක නිකන් සම්මස්න ඥානෙ පන්නලා හිත උද්‍යප්පේ ඥානෙ පැත්තට යනවා වගේ දැන් මේ වැඩ පිළිවෙල පේනවා.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 මේ දෙකම ප්‍රීතියක මුල් අවස්ථාව වශයෙන් සමාහට තේරුම් ගන්නේ නැහැ. සමහර වෙලාවට කූඹි දුවනවා වාගේ එහෙම නැත්නම් Tamanට පාලනකින් තොරව ඇඟන ලියන්නා වගේ තමයි යෝගාවචර දැනගන්නේ. ඒක විපස්සනා විදිහට එහෙමයි සමතෙදිත් එහෙමයි. නමුත් ඇරලා ඇසල බැලුවත් එතන සතෙක් නැහැ. එහෙම නැත්නම් ඒ ස්නායු ක්‍රියාත්මක වුණාට බාහිර හේතුවක් ඇතුව නෙමෙයි සිද්ධ වෙන්නේ.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 ප්‍රීතිය හදන්න ඕන පරිසරේ. ඒක හරියට දැනගත්තොත් උබ්බේකා පීච පරණා පීච කියලා හොඳට ඇඟ ප්‍රමෝද කරන පිනායනවයි කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේ පිළිබඳව සැකයක් කියවයි කියලා හිතමු. මේක මේ භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. එතකොට වෙන්නේ මොකද්ද? ආයසරයක් නිවරණයක් කියලා දාගත්තා වෙනවා. සැකේ කියන නිවර්ණ ගෙනත් දාගත්තා වෙනවා. එහෙම නැත්නම් හිත විසිරී යාම කියන බුද්ධත්වයේ එන්නේ ඉඳ තියෙනවා. ඒ මොකද මේ වෙන කාරණා භාවනාවේ ඉදිරි ගමනක් බව දන්නේ නැහැ. මේ මොකද මේ අදිතියේ පුපුරු ගහන්නේ කියන එක සැක කරනවා.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 මේ 15 වෙනේවායේදී හරියට කුණාඩු වේලාවක නවක් පදවන කප්පිටෙක් වාගේ ඒවට අහුවෙන්නේ නැතුව කරගෙන ගියොත් මේ යෝගාචරය බලව උදයබ්බේඥානටපත් වීම පෙන්වන්නේ මේ පළවෙනි දෙවෙනි ධ්‍යානවල තියෙන ප්‍රීති සුඛ හලන එක වගේ. ඉතින් මේ දැන් හලන්නේ හොඳ දේවල්. මේ මේ නිවර්ණ අයින් කිරීම සඳහා ගත්ත වටිනා චෛසික තමයි මේ හලහලා යන්නේ.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 දැන් තමයි ළඟ ආයුධත් නැහැ. හතුරක් නැහැ. මේක හිතා ගන්න බෑ. ඕනම කෙනෙක් හතුර නැතුව තවුද තියාගෙන ඉන්න බලනවා. ඒත් ඇත්ත හතුරක් නෑ, අවුදක් නෑ. අන්න ඒෙහිදී කෙලෙසුත් නෑ. ඒ වගේම විතක්ක ਵਿਚාර පීචසුකත් නෑ. ඒතිෙදී නැවත සැරයක් අර වෙච්ච එකම ආයෙ වෙන්න පටන් අර ගන්නවා. අහම්බෙන් වගේ වෙච්ච එක නැවත නැවත වෙන්න පටන් ගන්නවා. එචි යෝගාවචර හිතන එක දවසක් වුණාට පස්සේ දැන් මම අසවල් ඥානෙ ඉන්නේ කියලා. නමුත් බලනකොට අනිද්දාසෙත් පටන් ගන්නකොට ආයෙ මුලක ඉඳලා අතෙන් යනවා. ඉක්මවගෙනත් යනවා. මේ විදිහට එකම දේ නැවත නැවත වෙන නිසා මේ බටහිර ලෝකේ මේක දැකලා කිව්වේ හැමදාම ආධුනිකමනසක් ගන්න අයන්නේ ඉඳලා පටන් ගන්න.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 උපේක්ෂාව කියන්නේ මෙහෙම දෙයක්. අනිමිත්ත සමාධිය කියන්නේ මෙහෙම දෙයක්. අදුක්කම සුඛ චේතුමිත් කියන්නේ මෙහෙම දෙයක් කියන එක සාංකා විශයක්වත් දන්නේ නැති විඤ්ඤාට බూరు වගේ පිටේ හකු පැටව වගේ තමයි. ඌට තේරෙන්නේ නැහැ. බූරුවට හකු රසය තේරෙන්නේ පිටේ බැඳලා තියෙන්නේ. ඒ වගේ තමයි මේක යනකොට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමං.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 ඉතින් අවාසනාවකට වාගේ අපේ අටුවාව ඔන්නතන හිරවුණා. මට ඒක කියන්න අයිතිවාසිකමක් තියනවද මන් දන්නේ ඒක තමයි පටලවිලි. මෙච්චර උදව් කරපො මේකෙන් පොඩි කැලලක් හරි තියාගන්න ඕන කියලා අටුවාවට හරිය අමාරුයි. මේ අනිමිත්ත වගේ වචනයක්, අකිංචන වගේ වචනයක් විස්තර කරන්න ගියාම ඒගොල්ල කියන්නේ මෙතන නීව සංඥානා සංඥායතනෙ තියෙනවා කියලා.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 ඊට පස්සේ චතුත් අධ්‍යානය කියන රූප අධ්‍යානය ඉඳලා ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ ආනාපානෙ තිබුණු තැන හිස්තන තියෙන ආකාශය අරමුණු කර. මේක ආනාපානෙත් එක ටිකක් අමාරුයි. මොකද ඒක නොපෙනෙන දෙයක් නිසා අපි කියනවා නම් ආනාපාන වෙනුවට නිල කසිනේ ගත්තයි කියලා. ඒ නීලකෂණ කියලක සමාජ ථේරවාදය පිළිගන්නේ රවුන්ඩයක් කියලා.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 එහෙම නැත්නම් ඔය අදෝරක්ත කිරණ වැටිච්චාම මොන දෙයකට හරි ඒ මතුවට පුපුරු ගන්නවා. ඒ නිසා අදෝරක්ත කිරණ වැඩියෙන් අල්ලන්නේ කළු පාට පුෂ්ඨයට. ඒ නිසා කළු පාට පයිප්යක් එහෙම නැත්නම් ඇල්කටින් බටයක් හරි ගවන්න එළිය තිබ්බොත් උඩ පැත්ත ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා.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 යමක් කියන්න පුළුවන් සෑම දෙයක මේ වගේ බිඳී යන ගතියක් තියෙනවා. ඒව අන්තිමට බයක් දීලා තමයි නැතරේ. යමක් ඇල්ලුවා නම් ඒ තුල ඒ හරහා තමයි ඒ ඒ නහර දිගේම තමයි බිජී යන මත වෙන්නේ. අල්ලපු නැති දේ බින්දලා ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක භාවනා ලෝකයනේ සංස්කාර කරගත්තේ නැති දේවල් මොනවා වුණත් අපිට ප්‍රශ්නයි. යමක් සංස්කාර කරගත්තා නම් ඒක සැලෙනකොට, ඒක පුපුරු ගන්නකොට, ඒකට ගෙවෙනකොට, ඒක ක්ෂය වෙනකොට, ඒක වැය වෙනකොට, ඒක නිරුද්ධ වෙනකොට, ඒක පුදුමාකාර අයිතිකාරයට වයක් යනවා. සංස්කාර නොකිරීමේ කලාව දන්නවා. තමයි තේින පටන් ගන්නවා අතහැරලා තියෙන කිසිම දෙයකින් තමයි කවදාකවත් බයක් වෙන්නේ. එමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. එනිසා ටිකක් අල්ලගෙන ඉන්න එකනට එන බය ඒ තමයි අවශ්‍ය ඥානය සපයන තරම් ප්‍රමාණවත්. ගොඩාක් අල්ලගෙන ඉන්න කෙනාට හරි අමාරුයි මෙතෙන්දී අල්ලගෙන ඉන්න ප්‍රමාණය හැටියට තමන්ට සෑහෙන චලනයක් කම්පනයක් කරා යන්න වෙනවා.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 රැක. ඉන්නකොට ඉවලෙක් හොඳටම බඩගිනි වෙලා ඇවිල්ලා දකපු ගමන් පැන්නලු ඉබ්බවුලට. දැන් මොනවා ඉබ්බා කටු ටික අතුරට ඇදගත්තා. එතන ඉහෙට පෙරලනලුම මෙහෙට පෙරලනලු ඉහෙට පෙරලනලු මෙහෙට පෙරලන මොන විදිහකටද ඉපැතුලින් දැවවලු මැස්සෙන් බඩගිනිද කියලා. පිස්සු කතා කරනද මං කාලයකට කෑවේ නෑ. ඊට පස්සේ මම ඔබට වැඩක් කියන්නම් මම මේ අවුවට කර වෙලා මගේ කට්ට හයි වෙලා තියෙන්නේ මාව වතුරට ගිල දාපන් පෙඟෙනවා ඕක. ඊට පස්සේ මට කන්න පුළුවන් කියලා. ඒ ඉවල හිතාගත්තලු ඒ වුණාට මේක විශ්වාස කරන්න බෑනේ. ඌ ගිහිල්ලා කරපදේ වතුරට දාලා කකුලෙන් පාගගෙන හිටියා.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 මහකන්දක් කරන් ගියොත් ඒ තරමටම ගෙවන්න වෙනවා. අනේ මුංචිතු කම්මිතා ඥාණය එනකොට තමයි තමයි තේරෙන්නේ මේ සංසාර ගමනේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් ගමනක් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා සම්පූර්ණ දෙපැත්තක්. එනිසා සරුවචන්සේ දේශනා කරන අඤ්ඤෝයි වික්ක වේලාව සක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පරිපත.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 ඒසට මේ පටිවිපස්සනාවේදී ඒක සාර්ථක වුණාට පස්සේ තමයි යෝගාවචරගේ හිත සියලු සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනවයි කියන එක. එතකොට මේ කොටිත ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේදී කතිපනාවසෝ පච්චයා අදුක්කම සුඛා චේතෝ විමුක්තිය සමාපත්තිය ආති කියලා අහන කතාව සමතේ හරහා නොගිය කෙනෙකුට නම් නැත්නම් චතුර්ථ ධානය වෙනම ආවෝද නොකරපු කෙනෙකුට නම් ඒකට සමාන්තරව පෙන්වන්න පුළුවන් වෙන මේ සංඛාර උපේක්ෂා ඥාන.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 මේ වැඩේට නිතරම එළඹ සිටි 100ක් තියාගන්න ඕන නිසා පින නිතරම අවදියෙන් තියාගන්න ඕන නිසා කරනවා. ඒ නිසා මේ යමක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මහා බලවපත්තල අධිෂ්ඨාන ශක්තියක් ගොඩනගෙනවයි කියනවා එවැනි පිංකම් කරනකොට ඒවට අපි කියන්නේ පාරමිතා ශීර්ෂයෙන් පිංකම් කරනවා කියලා යමක් දෙන්නේ ආය පිංවත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එහෙම නැත්නම් බරපතල දෙයක් කරන්නේ ස්තුචක්කත් බලාපොරොත්තු නෙමෙයි. ඒක ඒක මනුස හිතක තියෙන ආශ්චර්ය ධර්මයක්. නමුත් රහත් වෙන නැත්නම් සෝවාන් වෙන පින තියෙන කෙනා එතන ගියාට පස්සේ සීඝ්‍රයෙන් එහා පැත්තටම යන්න හදන මිස කාපව් එන්නේ නැහැ. ඒක නිසා ඒ ලද අවස්ථාවේ එහා පැත්තට ඉක්මනට පයින් කරාට කියනවා හරිය ආත්මාර්ථකාමී කියලා.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 ඒක අපට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම නමුත් තේරවාදයේදී අපි ගත්ත රාමුව තමයි එතන ගියාට පස්සේ ආය බලන්න බෑ හැතර ඵලයක් බොල්චරියාව පිළිලක් හෝ ඔක්කොම නෑ බුද්ධිවරයෝමා කියන අදහසක් නැහැ. ඉතින් නමුත් අද තේරවාදයේ තොන් ගණන් ඉන්නවා බෝසතෝ. කුටි සාකුවක් ගේනවා කුටි සාක පුරතයි පැකේජ් පෙට්ටි ගේනවා පැකේජ් පෙට්ටි පුරවන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕනේ තරම්.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 තියෙනවා එතන ප්‍රතිපදාව කියන මේ විශාල බරපතල භාවනාව ප්‍රතිපදා නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක තනි වචනයකට අඩු කරනවා නම් මම මතක් කරන්නේ මේක අප්‍රමාදේ තමයි. මේක සතිය තමයි. නිසා වැඩපිළිවෙලේ සතිය තියෙනවා නම් මතක තියාගන්න වේගය නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ.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 ගේ ප්‍රතිපත්තාන දේශනාවත් එක්ක සම්බන්ධ කරලා බංග ඥානය කතා කරනවා නම් ඒක සිද්ධ වෙන්නේ වේදනානුපස්සනාවේ අගට එහෙම නැත්නම් වෙන කොහෙද වේදනානුපස්සනාව සතර සතිපට්ඨාන දෙක ගලපලා සතර සතිපට්ඨානයේ කායනුපස්සනාවෙන් පමණක්ම සෝවන් ලබනවා වේදනානුපස්සනාවට කිසිම ගමනක් නැතුව කායනුපස්සනාවෙන් පමණක් යන්නත් පුළුවන්. වේදනානුපස්සනාවත් දොරටුවක්, චිත්තානුපස්සනාවත් දොරටුවක්, ධම්මානුපස්සනාවත් දොරටුවක්.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 ඒක අපේ අවසාන බණවාදයේ නිසා බණ පටන් ගන්න අදහස් සාමාන්‍යයි. සාමාන්‍යයි. මම නම් කතා කරන්නේ නෑ. ඒ අපට දෙන්න ඒක කල්පනා තියෙන්නේ. අයින්ස්ටයින් එක අයින්ස්ටයින් එක හැමදාම ඩ්‍රයිවර් කෙනෙක් යනවා. ගිහිල්ලා ගිහිල්ලා බලනකොට ඌට සෑහෙන්න හැමදාම එක මිනිස්සු එකම ප්‍රශ්නේ අහන්නේ.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 දැන් මෙයා දන්නේ අර අහන ටික විතරයි අයියෝ මගේ ඩ්‍රයිවර්ටත් ඕක පුළුවන් කියලා අයි අයින්ස්ටයින්ට කතා කරා. අයිස් වෙනාට පස්සේ දුන්නා උතරේ. ඕක මොකද්ද? ඕක බොඩි සිම්පල් වැඩක්. මගේ ඩ්‍රයිවර්ට කතා කරන්න වින්නන්න පුළුවන්. ඒ වගේ තමයි ටිකක් කල් ඉන්නකොට අඳිනවා.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 ඒක ඉතින් මාර්ග ඥානයකට නැත්තම් කෙලස් කඩන මට්ටමට යනකම් සියුම් වෙන එක භාවිත බහුලීගත කිරීම තුලින් තමයි වෙන්නේ. පළවෙනි සැරේ අඳුනගත්තට හරියන්නේ නැහැ. ඒක නැවත පාවිච්චි කරන එක හරියට කඩු සටන් කරනකොට අත බොහොම යහුසුළු වෙන්න ඕනේ කඩුවත් එක්ක වැඩ කරනකොට. අතුව අමෝරගත්තොත් බෑ. කඩුව අමෝරගත්තොත් සටන් කරන්න බෑ. ඒක යහුසුළු වෙන්නත් ඕනේ ගිලිහෙන්න දෙන්න බෑ. ආන් මේ වගේ සුකනමේ භාවයකටපත් කරගන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම භාවනාදී විතරක් වෙන්නේ නෑ. ඒ අදුක්කම සුඛයේ එදිනදා වැඩ කරනකොට තමයි පන්න රිපීටර්. මේ සපත් ප්‍රහණය කරාට දුකත් ප්‍රහණය කරාට අදුක්කම සුඛයේ පරිපූර්ණත්වය පරිශය පරියන්කේදී මූල ධර්ම වශයෙන් විතරයි අපිට හම්බ වෙන්නේ.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 මේක නැතුව මේ බුදුහාමසෝ දීප දෙයක්වත් තියරි වලින් හම්බෙච්ච එකක්වත් නෙවෙයි. තියරින් හම්බ දෙන්නේ හඳුනා දීම පමණයි. ඊට පස්සේ මේ මනුස්සයාට දුක කියලා කියන්නේ අදුක්කම සුඛේ ටෙස්ට් කරන්න අමුද්‍රව්‍යයක් විතරයි. පරිශේණයට අවශ්‍ය අමුද්‍රව්‍යයක්. ඉසල දුක එනකොට බයනේ. දැන් එනකම් බලන් ඉනවා වරෙන්.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 නමුත් රහත් වෙන්න එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. සැහැණ දුරට යනකොටම තමන්ගේ අර මේ කොක්ක දිගහැරෙනවා. අපි කියන මොනවද මේ සංයෝජන කියලා කියන්නේ හැකිලවට මේක දිගහැරෙනවා. දිගහැරියට පස්සේ මොනදී ඇවිල්ලා පැටලෙන්න හැදුවත් ඔය පැටලෙන්නේ නැතුව. දැන් අපේ වෙලා තියෙන්නේ තද කොක්කක්, තද චපලකමක්. ඉතින් මොනවා ආවත් මේක අල්ලන. මේක දිගහැරගත්තට පස්සේ කාටවත් බැහැිලා කොක්ක ගහන්න ගහුවට හිටින්නේ නැහැ නෙළුම් පතේ තිබ්බ වතුර වගේ දෙල්ලකට ගලවනවා. Thank you. හැටියට ආත්මවාන්සන්ගේ පිටකෙන් කරන වෙලාවේ නිර්වාණය විස්තර කරනකොට ගංගාවක් ගිහිල්ලා සාගරයට සම්බන්ධ වෙලා ඒකේ ඒකේ අන්තර්ගතය එකතු වෙලා නැසක් කරගන්න බැරි ආකාරයට මිශ්‍ර වෙන වගේ අදහසක් කිව්වා.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 ඒ නිසා කෙනෙක් නිවන් අවබෝධ කරනවායි කියලා කියන්නේ එක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වේ ගලන වතුරක තියෙන දියසුලියක් දියසුලිය නැතිලද දියසුලිය කියලා කියන්නේ ඒක විකෘති වේගයක් එතකොට මෙතන දියසුලිය තියෙන අර දියසුලිය මේක ලොකුයි මේක මට කිච්චුයි කියලා දියසුලිය දක්වන්න පුළුවන් දියසුලිය දික්වට පස්සේ දක්වන්න බෑනේ මොනවා කියලා පෙන්නන්නේ එතකොට දියසුලිය අනන්‍යතාවේ දිය වෙලා ගියා. ඉතින් ඒක නිසා ඒක දියසුලිය කියලා කියන්නේ කලින් තිබිලා හටගත්ත දේකුත් නෙවෙයි. ඒ කියන්නේ විකෘතියක් හටගත්ත කියන එක විතරයි. ඉන්ද්‍රියසුලිය ගියෝ දියුණයි කියලා නැති වෙච්ච දේකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ ශක්තියන් අතර ටිකක් අරගෙන මේක මම කියාගෙන මේක අරකට වැඩි ලොකුයි කියාගෙන මේකට මම ප්‍රේම කරනවා කියන එක තමයි මේ අවිද්‍යාව කියන්නේ.